සමන්ත චක්කේවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධාං මුනි රාජස්ස සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්මත් සවේනේ කාලෝ අයං භදංතා ධම්මත් සවේනේ කාලෝ අයං භදංතා ධම්මත් සවේනේ කාලෝ අයං භදංතා නමෝ තස් භගේවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස තස්මාතිහ භික්ඛවේ ඉන්දීසු බුත්තත් වාරා විහෙරත චක්කුණා රූපං දිස්වා මානිමිත්තක් ගාහිනෝ විහෙරත චක්කුන්දියං අසං උතං විහෙරන්තං අභිඤ්ඤා දෝමනස්ස පාපකා අකුසල ධම්මා අන්වාස්ස වේයොං තස්ස සංවරාය පාටිපත්ජතාති සද්ධර්ම ශ්‍රවණා බිලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්තුනි සද්ධර්ම ශ්‍රවණී කරන්නට සූදානම් වෙන අවස්ථාව අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළේ සංයුක්ත නිකායට අයිති වෙන ගාථා ධර්මයක්. සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ ආසිවිස වර්ගයට අයිති මේ සූත්‍ර දේශනාවේ නම තමයි කුම්මෝපම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ බොහෝ විට ධර්ම දේශනා පවත්වන විට ශ්‍රාවකයාට මේ දේශනාව හොඳින් ග්‍රහණය කරගන්නට පුළුවන්කම ලැබෙන ආකාරයට රටේ තොටේ පවතින යම් යම් උපමා කතන්දර ඒකට සම්බන්ධ කළා. උපමා උපමේය භාවිතා කරමින් සාර්ථක ආකාරයට මේ ධර්ම sannivedanaya સિદ્ધ කරන්නට බුදුරජාණන් වහන්සේ සමත් වුණා. ඒ නිසා බොහෝ කතා වස්තුන් සමහරට සමාජයේ පැවතින ජනකතා මේ දේශනාවට බද්ධ කරලා සම්බන්ධ කරලා පහසුවෙන් දහම් කරුණු තේරුම් ගන්නට අවස්ථාව ඉදකඩ සලස්සලා දෙන්නට බුදුරජාණන් වහන්සේ කටයුතු කළා. මේ අපි අද සාකච්ඡා කරන මේ කුම්මෝපම සූත්‍රේ මේ නමේ හැටියටම උපමාවක් අරගෙන දේශනා කරපු සූත්‍රයක්. කුම්ම උපමාව. බුදුරජාණන් වහන්සේ මේ ජන කතාවක් මේකට භාවිතා කළා සම්බන්ධ කරගත්තා. බොහෝ දෙනෙක් ගන්න කතා කීපයක් තිබෙනවා වනාන්තරයේ ජීවත් වෙන සතුන් සම්බන්ධ කරගත්ත කතා ප්‍රවෘත්ති. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඈත අතීතේ ජීවත් වුණා එක්තරා සත්වයෙක් කකුල් හතරක් තියෙන ඊ타මත්ම ඝන පිටකටුවක් තිබෙන ගංගා ආශ්‍රිතව ජීවත් වෙන ඒ වගේම ගොඩබිමත් ජීවත් වෙන උභයවාසී සත්වෙක්. අපි කතා කරන්නේ ඉබ්බා කියලා මේ සතාට. ඒ වගේ ඉබ්බෙක් උපමා කරගෙන ඒ ඉබ්බා තුලින් අපිට ඉගෙන ගන්නට පුළුවන් වැදගත් කාරණා කිහිපයක්. මේ සූත්‍ර දේශනාවට බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරගන්න. ඒ නිසා කුම්මෝපම සූත්‍රය කියලා ඉබ්බා උපමා කරගත්ත සූත්‍ර දේශනාව. හැටියට මේ සූත්‍රය නම් කළේ. කැලෑව මැද්දේ ඉබ්බෙක් ගමන් කරනවා බඩගිනි වෙලා ආහාර සොයාගෙන. භූතකුබ්බං වික්කවේ කුම්මෝ කච්චපෝ සායන්හ සමයන් අනුනදී තීරේ ගෝචර පසුතෝ අහෝසි. සවස් කාලයක ගංගාවක් ආසන්නයේ ගංගා තීරය දිගේ මේ බඩගිනි වෙච්ච මේ ඉබ්බා ආහාර සොයාගෙන ඉදිරියට ගමන් කරනවා. සිංගාල කෝපිකෝ භික්කවේ අනුනදී තීරේ ගෝචර පසුතෝ අහෝසි. වනාන්තරේ ජීවත් වෙච්ච සිංගාලකෙක් එහෙම නැත්නම් නරියෙක් මේ වෙලාවේම බඩගිනි වෙලා ආහාර සොයාගෙන මේ ඉබ්බා ගමන් කරන ගමන් මාර්ගයේම විරුද්ධ දිශාවට ගමන් කරනවා. ඉබ්බාට මුණ ගැසෙන ආකාරයට. මේ විදිහට ආහාර සොයමින් ගමන් කරන මේ දෙදෙනාට එක ස්ථානයකදී දෙන්නව මුණ ගැහුණා. දැන් බඩගින්න ඉන්න මේ සත්වයා ආහාරය සොයාගෙන යනකොට හොඳ ආහාරයක් ලැබුණා කියලා සතුටු වුණා මේ සත්‍යාව දැකලා ඉබ්බව දැකලා. ඉබ්බව අනුභව කරන්නට ඕනේ. ඉබ්බගේ අඬු හතරක් අත් දෙක කකුල් දෙක කටුවෙන් එළියට විහිදලා තියෙන. කටුව නම් හුඟක් ඝනකමයි. නරියට අත්දැකීම් තිබෙනවා. ඉබ්බන් පිළිබඳව ඉබ්බන්ව දැකලා ඉබ්බන් අනුභව කරන්නට ගිහිල්ලා ආහාරයට ගන්නට ගිහිල්ලා වෙච්ච අකරතැබ්බ මතකයි. ඒ නිසා මේ පිටමැද්ද ශාරීරිය ආවරණය වෙලා තිබෙන මේ ඝන කළු පැහැති මේ කටුව අනුභවයට ගන්න බෑ ආහාර කරගන්නට ගිහිල්ලා ඒකට හොට ලංකලාට අනුභව කරන්න බෑ කන්න බෑ ඒ නිසා අඬු හතරෙන් එකක් මට දැහැ ගන්න පුළුවන් වුණොත් අද නම් මට හොඳ ආහාර වේලක් ලබාගෙන සන්තරපණය වෙන්නට පුළුවන් කියලා ඉබ්බ කල්පනා මේ නරියා කල්පනා කළා. අත් දෙකයි කකුල් දෙකයි හැරුණාම තවත් කෑල්ලක් එළියට අවිල්ල තියෙන ඔලු ගෙඩියේ. ඉබ්බගේ. ඒ නිසා මේ පස්වෙනි අවයවේ මට අල්ලගන්න පුළුවන් වුණොත්, දැහැ ගන්න පුළුවන් වුණොත් හොඳ රස ආහාරයක් අනුභව කරලා හොඳට මේ ගම් ඉවුරේ මට නිින්දක් ගහන්න පුළුවන් කියලා මේ සතා කල්පනා කළා. ළඟට ගියා. ඒ වෙලාවේ ඉබ්බ තීරුම් ගත්තා මේනම් මහා අනතුරක් තමයි මගේ මේ ළඟට ඇවිල්ලා තියෙන්නේ. මහා දඬු ශක්තිමත් කකුල් හතරක් ඉබ්බට පේනවා ඉස්සරහෙන්. මේ කකුල් හතර දරාගෙන ඉන්නේ ලොකු ශරීරයක්. කපටි නරියෙක්ගේ ශරීරයක්. මේ සතානම් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් සතෙක් නෙමෙයි. ඒ නිසා මාව දැහැගන්න පුළුවන්. මගේ අත් දෙක කකුල් දෙක එළියට දැම්මොත් ඒ වයින් අල්ලලා මාව මස් කරගන්නට පුළුවන් මාව මරලා දාන්නට පුළුවන් මගේ ඔලු ගෙඩිය මේ කටුවෙන් එළියට දැම්මොත් ඔලු ගෙඩිය අල්ලගෙන කාලා දාන්න පුළුවන් ඒ නිසා මේ වෙලාවේ මට ගන්න පුළුවන් හොඳම ආරක්ෂක උපක්‍රමය තමයි නිහඬ වෙන එක, නිස්සබ්ද වෙන එක. ඒ නිසා ඔලු ගෙඩිය මේ කටුව ඇතුළට ඇදලා ගත්තා. ඊටාම ඉක්මනින් අර සතාව දැක්ක විතරයි, කකුල් හතර දැක්ක විතරයි මේ කකුල් හතර මත ඉන්නේ නම් මහා මාරයෙක් කියන හැඟීම ඇති කරගෙන අඬු හතරත් මේ කටුව ඇතුළට ඇදලා ගත්තා. අරගෙන දැන් මේ ඉබ්බ බොහෝම නිහඬව සාන්තව ඒ හිටි පියවරේම ගත කරනවා. දැන් අර ආපු නරියට හොඳටම බඩගිනි. දීර්ඝ වේලාවක් ගම් යුර දිගේ එහෙට මෙහෙට ගමන් කළා ආහාරයක් සොයාගෙන හොඳ රසවත් ශක්තිමත් ආහාරයක් ලැබුණා. හැබැයි අනුභව කරන්න විදියක් නැහැ. එළියේ තිබිච්ච අඳු ටිකේ මාව දැක්ක විතරයි ඇතුළට ඇදලා ගත්තා. හොඳ කපටි සතෙක් මේ. ඉබ්බා. ඒ නිසා මං හොඳ වැඩක් කරන්නම් කියලා නිහඬව ගල් පිළිමයක් තිබ්බා වගේ අර කකුල් හතර උඩ නැගී සිටමින් දැන් හිමින් සරේ කාලය ගත කරනවා. ශරීරය සොලවන්නේ නැහැ, චලනයක් නැහැ. නිහඬව ගල් පිළිමයක් වගේ මේ නරියා දැන් මේ ඉබ්බා ඉදිරිපිට හිටගෙන ඉන්නවා සීරුවේ. ඉබ්බා දන්නවා මේ මගේ ඉදිරියේ ඉන්නේ මාරයා කියලා. මාරයාට අහු වුණොත් මගේ එක අණ්ඩක් හරි එළියට දැම්මොත් අනිවාර්යෙන් මගේ ජීවිතය අවසానයි. ඒ නිසා මට ජීවිතේ රැක ගන්නට අවශ්‍ය නැහැ. තවත් කාලයක් මේ ලෝකේ ජීවත් වෙන්නට අවශ්‍ය නැහැ. මේ වෙලාවේ හැටියට මට අනුගමනය කරන්නට තියෙන එකම එක උපක්‍රමයයි. පරම්පරාවෙන් ආපු ඥානය ඔස්සේ මේ ඉබ්බා ඒ කාරණාව තීරුම් අරගෙන අඬු පහම ඔළු ගෙඩියයි අත් දෙකයි කකුල් දෙකයි මේ ඔක්කොම ටික ආරක්ෂා කරගෙන මේ කටුව ඇතුලේ තැන්පත් කරගෙන නිහඬව ගත කරනවා. පැය කීපයක් ගත වුණා. සවස් කාලයේ ටිකෙන් ටික රාත්‍රිය බවටපත් වුණා. ඉබ්බා නිහඬව සීරුවෙන් Tamange කාලය ගත කරනවා. නරිය කකුල් හතර මත නැගී සිටමින් ගල් පිළිමයක්සේ කොයි මොහොතේ හෝ මේ අඩු හතරෙන් අඩු පහෙන් එකක් එළියට ඒවි කියන බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා. රෑ වුණා. අහසේ සඳ වෙබලෙන්න පටන් ගත්තා. තාරකා වෙබලෙන්න පටන් ගත්තා. දෙදෙනාගේ කිසිම වෙනසක් නැහැ. ඒ විදිහටම ගත කරනවා. මේ විදිහට වරු ගණනාවක් ගත කළා. ඉර උදා වෙනතුරුම කාලය ගත කළා. දැන් සඳ බැහැගෙන ගියා. නැගෙනහිර පැත්තෙන් ඉර උදා වුණා. ගම් තීරයේ ගස්වැල් වල වෙසෙන කුරුල්ලන් කිචිබිචි ගානට පටන් ගත්තා. නරිය තාමත් ඉන්නවා හිටි පියවරේ. ඉබ්බත් ඒ විදිහටම ඉන්නවා. අවසානයේ ඉර උදා වුණාට පස්සේ එළිය වැටුණා. නරියා තීරුම් ගත්ත මේ පරිසරය මට දැන් ඉන්න සුදුසු පරිසරයක් නෙමෙයි. රාත්‍රී කාලේ නම් මේ ගම් තීරයේ එහෙට මෙහෙට යන්න පුළුවන් ආහාර සොයාගෙන දැන් ඉලිවිලා. ගමේ ජීවත් වෙන අය මේ ගම් යුරු දිගේ එහෙ මෙහෙ යන්න පුළුවන්. වෙනත් සතුන් එහෙට මෙහෙට යන්න පුළුවන්. මට ජීවිත අනතුරක්. ඒ නිසා මම දැන් ආහාරය ගැන සොයන්නේ නැතිව බඩගින්නේ හෝ වේවා ජීවිතය රැකගෙන වනාන්තරයට පිවිසෙන්නට ඕනෑ කියලා අර බලාපොරොත්තු අත්හැරලා ආහාරය ගැන තිබුණු බලාපොරොත්තු අත්හැරලා මේ සතාව මරාගෙන කන්නට ඕනෑ කියන ආසාව අත්හැරලා යන්නට ගියා. මේ සතා ඉවත් වුණාට පස්සේ ඉබ්බා සුපුරුදු පරිදි Tamanගේ චාරිකාව ආරම්භ කළා. අර ගම් තීරයට බැහැලා වතුරට බැහැලා දිය කෙරින්නට පටන් ගත්තා. ජීවිතය ආරක්ෂා කරගත්තා. මේ කතාව බොහොම ලස්සනට දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මහා සංඝයාට ඉදිරිපිට ඉන්නේ මහා සංඝරත්නයේ ධම්ම ශ්‍රවණය කරමින් ධම් සභා මණ්ඩපේ මේ විදිහට මේ කතාව ඉදිරිපත් කරලා ඒ වැඩ ඉන්න මහා සංඝරත්නයෙන් ශ්‍රාවක සංඝයාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ කතාවෙන් කිසියම් පාඩමක් ඉගෙන ගත්තද කියලා. ඉන්න හාමුදුරුවෝ ඔක්කොම නිශ්ශබ්දයි තුෂ්ණීන් භාවයෙන් ඉන්නවා. තේරුම් ගන්න අමාරු නෑ එකපාරට. මේ වගේ කතා ඕනතරම් අහලා තියෙනවා. ඉබ්බ සම්බන්ධ කරගෙන හාවන් සම්බන්ධ කරගෙන වෙනස් සතුන් සම්බන්ධ කරගෙන නොඑක ආකාරයේ ජන කතා, සුරංගනා කතා වගේ කතා තියෙනවා. ඒ ඕනතරම් අහලා තියෙනවා. ඒ වහලා සතුට වුණා, විනෝද වුණා. ඒ මිසක් ඒකෙන් ගත්ත පාඩමක් නෑ. දැන් මේ විදිහට මේ භික්ෂු මහා සංඝරත්නයේ දහම් ශ්‍රවණී කරන්නට ධම්සභා මණ්ඩපයට රැස් වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්න මේ සංඝරත්නයට ආමන්ත්‍රණය කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉබ්බා කළ වැඩේ තමයි ඔබලාත් කරන්නට ඕනේ. තස්මාතිය භික්කවේ ඉන්ද්‍රියේසු ගුත්තද්දාරා විහෙරත. ඉබ්බා අඬු පහක් කටුව ඇතුළට අරගෙන ඒ අඬු පහම රැකගත් ආරක්ෂා කරගත්තා. ඔබලත් ඒ විදිහට වෙන්නට ඕනි. ඔබලටත් තියෙනවා අංග පහක්. ඒ අංග පහ ආරක්ෂා කරගෙන රැකගෙන පරිස්සම් කරගෙන කටුව ඇතුලේ ගහගෙන හිටියේ නැත්නම් මොකද වෙන්නේ? මායයාට අහු වෙන්නට පුළුවන්. මායයා ඔබලව දැහැ ගන්නට පුළුවන්. මායයාගේ ග්‍රහණයට අහු වුණොත් එහෙම බේරිල්ලක් නැහැ, අවකාශයක් නැහැ. තවදුරටත් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ මුළු ජීවිතයම මේ ගත කරන මේ මිනිස් ජීවිතයේ මෙලව ජීවිතයේ විතරක් නෙමෙයි ඔබගේ මුළු සාංශාරික ජීවිතයේම දුකටපත් වෙන්නට පුළුවන් මේ ඉබ්බගේ පාඩම ඉගෙනගෙන කටුව කටුව ඇතුළට අඬු පහදාගත්තේ නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව කිව්වම ඒත් මේ භික්ෂුන් වහන්සේලාට තේරුනේ නෑ මොකක්ද මේ කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවතත් විස්තර කරනවා. චක්කුණා රූපං දිස්වා මා නිමිත්තක් ගාහිනෝ විහෙරත. මහණෙනි ඔබලාගේ ශාරීරියේ තියෙන ඉන්ද්‍රිය පද්ධතියක් S දෙකක් තියෙනවා. කන් දෙකක් තියෙනවා. නාසයක් තියෙනවා. දිවක් තියෙනවා. ඒ ශරීරයේ වටා ආවරණයක් තියෙනවා සම කියලා. ඒකට කියන්නේ කාය ඉන්ද්‍රිය. මේ විදිහට ඉන්ද්‍රිය පහක් ඔබලට තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය කියලා. අර ඉබ්බගේ අඬු පහ වගේ අත් දෙකයි කකුල් දෙකයි ඔලු ගෙඩියයි ඉබ්බ ආරක්ෂා කරගත්ත කටු ඇතුළට අරගෙන. ඒ වගේම මහණෙනි ඔබලාගේ ශරීරයේ තිබෙන මේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහ ඔබව මායයට අල්ලලා දෙන්නට සමත් වෙන ඉන්ද්‍රිය ටිකක් ඔබ දක්ෂ නම් ඔබට නුවණින් කටයුතු කරන්න පුළුවන් නම් මායාගේ ග්‍රහණයට හසු නොවි මේ ඉන්ද්‍රිය ටික ආරක්ෂා කරගන්න රැක ගන්න පුළුවන්කම ලැබේ. ඉන්ද්‍රිය ටික රැකගත්තොත් ආරක්ෂා කරගත්තොත් සංවර කරගත්තොත් මරුවසගියට ඔබ යන්නේ නැහැ මායාගෙන් ආරක්ෂා වෙලා ගැලවිලා මායාව පරාජයට පත් කරන්නේ මායя පරාජයටපත් කරලා ජයග්‍රහණය කරන්නට ඔබට පුළුවන්කම ලැබේ. කොහොමද මේ කටයුත්ත කරන්නේ? වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඉල්ලීම් කරනවා විස්තර කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා. මේ ලෝකයේ ජීවත් වෙන ඕනෑම මිනිසෙක් ඇස්කන්න ආසාදී ඉන්ද්‍රිය ටික පරිහරණය කරනවා. ඇසක් තියෙන කෙනෙක් ඇහැ වහගෙන ඉන්නට කැමති වෙන්නේ නැහැ. හැම මොහොතකම බලන්නේ ඇස ඇරලා වටපිට බලන්නේ. අවට පරිසරයේ දෙස බලන්න. එහෙම අවට බලනකොට මොකක්ද වෙන්නේ මහණෙනි? මේ පරිසරයේ තිබෙන ඇහැට අරමුණු කරන්නට පුළුවන් රූපයක්. චක්කු විඤ්ඤයා රූපා මේ විශේෂණ පදයක් දාලා බුදුරජාණන් වහන්සේ අවට තියෙන රූප ගැන විස්තර කරනවා. ඇහෙන් අරමුණු කළ හැකි රූප මේ අවට පරිසරයේදී. ඒ නිසා මිනිස්සෙක් ඇහැරලා වටපිටාව බලනකොට මෙන්න එක් එක් ආකාරයේ රූප පේනවා. ඒ රූප පේනකොට විශේෂ සිද්ධියක් වෙනවා මහණෙනි මිනිස්යා තුල. ඒ තමයි ඇසයි රූපයයි එකතු වෙලා එසෙන් අර රූපේ ග්‍රහණය කරගන්නවත් එක්කම චක්කු විඥාන කියන මේ කාරණාව ක්‍රියාත්මක වෙනව නැත්නම් සිතක් පහළ වෙනවා. ඇහැ ඔස්සේ ක්‍රියාත්මක වෙන සිත. ඇහෙන් බලනකොට ඇති වෙන සිත. ඒකට බුදුරජාණන් වහන්සේ දාපු නම තමයි චක්කු විඥානය. මෙතනින් නතර වෙන්නේ නෑ මහණේ. චක්කු විඥානයක් ඇති වුණාට පස්සේ අපේ సంతානයේ ක්‍රියාත්මක වෙන විවිධාකාරයේ මානසික ගතිසිරිත් ටික. මනෝභාවයන්, අදහස්, සංකල්පනා, සිතිවිලි මේවට pāli භාෂාවෙන් කියන්නේ චෛතසික කියලා. අභිධර්මී ඉගෙන ගන්නකොට අපි චෛතසික කියන නමෙන් අපේ සිතේ හටගන්නා මනෝභාවයන් 52ක් පිළිබඳව ඉගෙන ගන්නවා. ඒව ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ ඊළඟට කතා කරන්නේ. එහැ ඇරලා වටපිටාව බැලුවාම ඇහැට රූපයක් පේනවා. එතකොටම අපිට ඒ ඇහැ ඔස්සේ පහළ වෙන සිත ක්‍රියාත්මක වෙනවා චක්කු විඥාන සිත. ඒ සිත ඇති වෙනකොටම අර මනෝභාවයන් ටික චෛතසිකයන් ටික නැත්තම් සිතිවිලි ඇති වෙනවා. මොනවද ඒ? පස්ස වේදනා සංඥා චේතනා කියලා විශේෂ නම් වලින් හඳුන්වනවා. හැම මොහොතකම අපිට ඇති වෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික. මේ ටික ඇති වෙනවා අපේ සිතේ. මේ පස්ස කියන චෛත්‍යකයේ ඇති වුණාම අර අරමුණ අපේ ඉන්ද්‍රියත් එක්ක ගැටෙන වෙලාව. ඇහැට රූපයේ පේනකොට තමයි චක්කු සම්පස්සේ ඇති වෙන්නේ නැත්නම් පස්ස කියන චෛත්‍යකයේ ඇති වෙන්නේ. මේ ජීවත් වෙන හැම මිනිසෙකුටම ওই සිද්ධිය සිද්ධ වෙනවා. දැන් මේ බණහන ඔබ ඇහැරලා මාදේශ බැලුවාම මගේ මේ රූපේ ඡායාව ඔබේ ඇහැට පරාවර්තනය වෙනවා. ඒ මොහොතේම ඔබ තුල චක්කු විඥාන සිතක් ඇති මේ දර්ශනය ඔබේ ඇහැට ඔබේ දෘෂ්ටි විතාණයට පැමිණෙනකොටම සිද්ධ වෙන දේ තමයි චක්කු සංපස්සය කියන සිද්ධි. ඒ නිසා ඔබට පේන්න පටන් ගන්න. මේ පස්සය ඇති වුනහම පස්සපච්චය වේදනා. ඒකෙන් ඇති වෙන ඊළඟ චෛතසිකේ. ඒක තමයි වේදනා චෛතසිකේ. වේදනාව කියන්නේ අපි රස විඳින අවස්ථාව. දැන් ඇහැට පේන රූපය රස විඳින්නට පටන් ගත්තා, නරඹන්නට පටන් ගත්තා. ඒ නරඹනකොට අපිට තව තව සිතිවිලි ඇති වෙන්න පටන් ගන්නවා. අපි යම්කිසි වස්තුවක්, යම්කිසි රූපයක් නරඹනකොට ඒ රූපයේ තියෙන ගතිසිරිත ලක්ෂණ ආකාර ස්වභාවයන් ඒ ඔක්කොම පරීක්ෂා කරනවා නිරීක්ෂණය කරනවා රස වින්දනය කරනවා ඒ රස විඳිනකොට බොහෝ දෙනාට මේ සංසාර සාගරයේ සැරිසරන කෙලෙස් සහිත සත්වයන්ට ඇතිවෙන දෙයක් තමයි වේදනාව සුඛ සහගත ආකාරයට ක්‍රියාත්මක වෙන එක. සුඛ වේදනාවක් ඇති වෙනවා. මේ pāli භාෂාවෙන් සුඛ වේදනාවක් ඇති වෙනවා කියලා කියන්නේ අපි අර අරමුණ රස විඳිනකොට ඒකට කැමැත්තක් ආසාවක් පිය බවක් ඇති වෙනවා කියන්නේ. බලන්න අපි ආසා කරන දෙයක් ඇහැට පේනවනම් පිය කරන දෙයක් අපි නිතර නිතර බලන්නට කැමති ජීවිතේ පුරාම මොනවා හෝ දෙයක් දැස බලලා ඒක රස විඳලා ඒකෙන් තෘප්තියක් ලබන්න සතුටක් ලබන්න සුවයක් ලබන්න අපි උත්සාහවත් වෙනවා නම් කැමති වෙනවා නම් ඒ කැමැති රූපය දකින්නකොට ආශා කරන දේ දකින්නකොට තමයි සුඛ වේදනාව අපතුල පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පහළ වෙන සුඛ වේදනාව නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒකෙන් සිද්ධ වෙන භයානක තත්ත්වයක් තියෙනවා. අපි කවුරුත් තීරුම් ගන්නට ඕන කරන ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝයා විසින් තීරුම් ගන්නට ඕන කරන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දහම් ශ්‍රවණී කරන ඉදිරිපිට හිටපු මේ සංඝ රත්නයේ හොඳින් පැහැදිලි කරනවා මේ පහළ වෙන සුඛ වේදනාව කියන්නේ මොකක්ද? අරමුණට ඇතිවන ආසාව, කැමැත්ත, ප්‍රිය බව. අපිට දන්න තේරෙන භාෂාවෙන් කියනවනම් ඇහෙන් යම්කිසි වස්තුවක් දැකලා නැවත නැවත ඒ දේ බලන්නට ඕනෑ කියලා අපිට කෑදරකමක් ඇති වෙනවනේ. මෙන්න මේ කෑදරකම කැමැත්ත ප්‍රිය බව ඇතිවෙච්ච අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ සුඛ වේදනා කියන මේ පාළි වචනේ විස්තර කරන්නේ. ඒ නිසා අපිට බණ අහන වෙලාවක සුඛ වේදනා කියන මේ වචනේ ඇහුනොත් එහෙම තීරුම් ගන්නට ඕනෑ අපිට ආසාවක් පහළ වෙච්ච වෙලාව. කැමැත්තක් ඇති වෙච්ච වෙලාව. ප්‍රිය බවක් එහෙම නැත්නම් කෑදරකමක් ඇති වෙච්ච වෙලාව. එහෙන් බලන්නට කෑදරකමක් ඇති වුණ වෙලාවේ සුඛ වේදනාව ඇති වුණේ ඇහැ ඔස්සේ. සමහරට කණෙන් අහන වෙලාවේ මොන හරි සවන් දෙනකොට ශබ්දයක්, ගායනයක්, වාදනයක්, Taman ප්‍රිය කරන දෙයක් සවන් දෙනකොට කන ඔස්සේත් ඇති වෙනවා මේ සුඛ වේදනාව. සෝත සංපස්සජා වේදනා කියලා ඒක හඳුන්වන්නේ සුඛ වේදනාව. ඊළඟට බලන්න නාසයට මොනවාරි සුවඳක් දැනෙනකොට ඒ වෙලාවටත් අපි ඒ සුවඳට කැමති නම් ප්‍රිය කරනවා නම් ආසා කරනවා නම් කෑදර වුණා නම් මෙන්න අපතුල පහළ වෙන්නේ සුඛ වේදනාවක්. දිවටත් මේක වෙන්න පුළුවන්. අපිට විවිධාකාරයේ ආහාර අනුභව කරනවා විවිධ අවස්ථාවල. හැබැයි හැම ආහාරයක් ගැනම අපිට කෑදරකමක් ඇති වෙන්නේ නැහැ. අපි විශේෂ කැමැත්තක්, ලැබියාවක්, ප්‍රිය බවක් දක්වනවා නම් කිසියම් ආහාරයකට. මෙන්න දිවට රසය දැනෙනකොට මේ සුඛ වේදනාවක් බවට පත් වෙනවා. ජීවහා සංපස්සජා සුඛ වේදනා. ඊළඟට අපේ ශරීරයට ස්පර්ශ දැනෙනවානේ. සමට මොනවා හරි ස්පර්ශ දැනෙනවා. ඒ ස්පර්ශ දැනෙනකොටත් අපි ඒකට කැමති වෙලා කෑදර වුණොත් මෙන්න කය ඔස්සේ සුඛ වේදනාවක් පහළ වෙනවා. ඒ නිසා දැන් මේ දහම් ශ්‍රවණය කරන සංඝ රත්නයට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, සම නිසා යම් කිසි මොහතකදී සුඛ වේදනාවක් ඇති වුණොත් එහෙම එයින් පසුව සිද්ධ වෙන ක්‍රියාකාරකම් සියල්ලක්ම භයානකයි. භයානක තත්ත්වයකට අපිපත් ඒ භයානක ඉරණම බුදුරජාණන් වහන්සේ තනි වචනයකින් විස්තර කරනවා. ඔබ හැමෝම දන්නවා මතක තිබෙනවා මේ වචනේ හුරුයි පුරුදුයි අහලා. වේදනා පත්‍ය තණ්හා මේ සුඛ වේදනාව නිසා තමයි තණ්හාව ඇති තණ්හාව කියන වචනේ බෞද්ධයන් හොඳට දන්න වචනයක් බය වෙන්නට ඕන කරන වචනයක් තණ්හාව ඇති වුණොත් එහෙම ඒ නිසා තමයි දුක් වේදනාව ਸੰతాපය ඇති වෙන්නේ. ඒකෙන් ශෝකය හට ගන්නවා තණ්හාය ජායති ශෝකෝ බය ඇති වෙනවා සසර ගමන් කරන්න සිද්ධ වෙනවා නැවත නැවත සංසාරේ දිගින් දිගට ගමන් කරන්න සිද්ධ වෙන්නේ මේ තණ්හාව හටගත්තට පස්සේ. තණ්හා පත්‍යය උපාදානං උපාදාන පත්‍යය භවෝ භවයේ සැරිසරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ තණ්හාව කියන මේ මානසික ස්වභාවය අපේ මනසේ හටගන්න එක්තරා දුර්වලකම රෝගයක් භයානක තත්ත්වයක්. ඒ නිසා දැන් ඇසෙන් අවට පරිසරයේ දෙසට ඇහැ යොමු කරලා ඒව බැලුවා. ඒ වෙලාවේ විඥානයක් පහළ වුණා. විඥානියත් එක්කම සංපස්සයක් පහළ වුණා. චක්කු සංපස්සය. ඊට පස්සේ වේදනාවක් පහළ වුණා. ඊට පස්සේ දැන් අපිට තණ්හාවක් ඇති වෙලා. මෙන්න මේ තණ්හාව ඇති වුණා නම් දැන් මේ තණ්හාවේ ප්‍රතිඵලය අපිට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. තණ්හාව නිසා සංසාරේ දික් වෙනවා දුක් වේදනා, ਸੰతాපයන්ටපත් වෙනවා, සසර දුක් විඳින්නට සිද්ධ වෙනවා. එනිසා මේ ලෝකයේ ජීවත් වෙන පුහුදුන් සත්වයන් දීර්ඝ කාලයක් මේ සංසාරයේ සැරිසැරුවේ වෙන කාරණාවක් නිසා නෙමෙයි මේ තණ්හාව නිසා. යම් යම් නරක ස්ථානවල උපත ලබන්නේ සතර අපායි දුක්ඛිත ස්ථානවල නරක තිරිසන් പ്രേත අසුර ආදී තැන්වල උපත ලබන්නේ මේ තණ්හාව නිසා. සංසාරේ දිගින් දිගට ගමන් කරමින් සසර ගමන දික් කරගන්න සිද්ධ වෙන්නේ මේ තණ්හාව නිසා. එදිනෙදා ජීවිතයේ දුක්ඛාගත බවට පත් වෙන්නේ මේ තණ්හාව තිබෙන තාක්කල්. ඒ නිසා කවදා හරි දවසකදී මේ තණ්හාව තීරුම් අරගෙන තණ්හාව හටගන්නට බලපාන මේ සාධක ටික හේතු කාරණා ඒවත් හරියටියට වටහාගෙන තීරුම් අරගෙන අපිට කවදා හරි පුළුවන් වුණොත් තණ්හාව හසුරුව ගන්න පාලනය කරගන්න යටපත් කරගන්න අන්න එදාට තමයි මායя පරාජය කරලා සසර ගමන නතර කරලා මේ ලෝකයේ ජීවත් වෙන සත්‍යයකට ලබන්නට පුළුවන් ඉහළම සැනසෙල්ල වෙන අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබේ. එහෙනම් නිවනට තිබෙන ප්‍රධානම බාධාව තමයි තණ්හාව. නිවන ලබන්නට නම් මේ තණ්හාව දුරු කරන්නට ඕන. එදිනෙදා ජීවිතයේ දුක් වේදනා, ਸੰతాප හටගන්නට හේතුව තමයි තණ්හාව. ඒ නිසා අපි ගත කරන මේ සාමාන්‍ය මිනිස්සේ ජීවිතයේ එදිනෙදා ගත කරන ජීවිතේ සුවපත් කරගන්න සැනසිලිදායක බවට පත් කරගන්න. දැහැමෙන්, සෙමෙන්, සතුටෙන්, සැනසෙල්ලෙන් ජීවත් වෙන්නට අවශ්‍ය නම් මේ තණ්හාව නැමැති මේ සිතවිල්ල අපේ සිතෙන් ඈත් කරගන්නට ඕන දුරු කරන්නට ඕන. අර ඉබ්බාට පුළුවන් වුණා ඉන්ද්‍රිය ටික අර කටුව ඇතුළට අරගෙන අත් දෙක කකුල් දෙක ඔළුව කටුව ඇතුළට අරගෙන මායාවෙන් ගැලවෙන්නට ජීවිතය ආරක්ෂා කරගන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ ඇස් කන් ආසාදේ ඉන්ද්‍රියවලට ඉන්ද්‍රිය පහක්නේ අර ඉබ්බාගේ අඬු පහ වගේ මේ පහ කටුව ඇතුළට දාලා රැකගන්න ආරක්ෂා කරගන්න පුළුවන් වුණොත් අපිට මේ කියන තණ්හාව ඇතින වෙන ආකාරයට ඉන්ද්‍රිය ටික හසුරව ගන්න පුළුවන් වෙනවා. අපි මේ විදිහට කල්පනා කරලා මේ ඉන්ද්‍රිය ටික පාවිච්චි කරන්න ගියොත් හසුරවන්නට ගියොත් මේ ඉන්ද්‍රිය පරිහරණය කරන්නට ගියොත් ඒකෙන් සතර දික් වෙනවා කියලා අපිට පුළුවන් කමක් නැහැ ඇහැ වහගෙන මේ ජීවිතය ගත කරන්න. ඇහැ ඇරියොත් සංහාව ඇති වෙනවා. ඒ නිසා මං ඇහැ වහගෙන ජීවත් වෙනවා කියලා මුළු ජීවිතේ පුරාම ඇස වහගෙන ජීවත් වෙන්න බෑ. ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ ඒක අපිට කිව්වෙත් නැහැ. එහෙනම් අපිට මොකක්ද කරන්න තියෙන දේ? අපිට සිද්ධ වෙනවා ඇහැ අරින්න, කන පාවිච්චි කරන්න, නාසය පාවිච්චි කරන්න, දිව පාවිච්චි කරන්න, සම පාවිච්චි කරන්න. හැබැයි ඒ පාවිච්චි කරන වෙලාවේ මොනවා හරි අරමුණු අපිට ග්‍රහණය වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචාරම්මනේ. ඒවා ග්‍රහණය කරන වෙලාවේ අපිට සිත් පහළ වෙනවා චක්කු විඥාන, සෝත විඥාන ආදී. ඒකත් ප්‍රශ්නයක් නෑ, වරදක් වෙන්නේ නෑ. සිත් පහළ වුණාට වැරද්දක් නැහැ. සිත් පහළ වුණාට පස්සේ අර සංපස්සයකුත් ඇති වෙනවා. අරමුණ ස්පර්ශ වෙනවා ඉන්ද්‍රියේ. අර රූපයේ ඇහි ස්පර්ශ වෙනවා, ශබ්දයේ කනේ ස්පර්ශ වෙනවා. ඒකත් වරදක් නෑ සිද්ධ කළාට ප්‍රශ්නයක් වෙන්නේ ඊට පස්සේ අපිට ඇති වෙන වේදනාවක් චක්කු සංපස්සජා වේදන අපි මෙන්න ඇසෙන් රස විඳින්න පටන් ගන්නවා අර ඇහැට පෙනිච්ච දේ නරඹන්නට පටන් ගන්නවා මේ නරමනකොට තමයි අර අපරාධය සිද්ධ වෙන්නේ වැරද්ද සිද්ධ වෙන්නේ. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන වැරද්ද? නරමනකොට නැත්තම් මේ ඉන්ද්‍රිය පාවිච්චි කරනකොට වේදනාවක් ඇති වෙන වෙලාවේ රස විඳිනකොට අරමුණු. ඒ කියන්නේ ලෝකයේ රස විඳිනවා අපි. ඇහෙන් කනෙන් නාසයෙන්. ඒ රස විඳින වෙලාවේ සුඛ වේදනාවක් අටගත්තොත් තමයි අපිට හානියක් සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඇස ඇරලා වටපිට බලන්න බැලුවට කමක් නැහැ. වේදනාවකුත් ඇති කරගන්න රසවින්දනය කරන්න. හැබැයි රසවින්දනය කරන වෙලාවේ ඔබට යම් කිසි විදියකින් සුඛ වේදනාවක් ආවොත් නම් ඒක ඔබට හානියක්. ඒක ඔබට සසර ගමන දික් කරන්නට හේතුවක් වෙනවා. මායාගේ ග්‍රහණයට අසු වෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය වලින් අරමුණු රසවින්දනය කරන වෙලාවේ සුඛ වේදනාව ඇති කරගන්නට එපා සුඛය ඇති කරගන්නට එපා දැන් අපි බලන්නට ඕන කෙනෙකුට කොහොමද සුඛ වේදනාව හටගන්නේ අරමුණක් දෙස බලනකොට ඇහෙන් කනට යම්කිසි ශබ්දයක් ඇහෙනකොට නාසයට යම්කිසි ගඳක් සුවඳක් දැනෙනකොට දිවට යම්කිසි ආහාරයක රසයක් දැනෙනකොට කයට යම්කිසි ස්පර්ශයක් දැනෙනකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සුඛ වේදනාව කොහොමද අපිට ඇති වෙන්නේ සුඛ වේදනාව කියලා කියන්නේ අපිට ඒකට කැමැත්තක් ඇති වෙන එක. සාමාන්‍ය මට්ටමේ කැමැත්තක් නෙමෙයි. ඒ සාමාන්‍ය කැමැත්ත ඉක්මවල ගිහිල්ලා ප්‍රමාණීය ඉක්මවා ගිය කෑදර කමක් ඇති වෙනවා නම් බලවත් වූ ආසාවක් ඇති වෙනවා නම් බලවත් වූ ප්‍රියභාවයක් ඇති වෙනවා නම් තදබල පෙරේතකමක් කෑදරකමක් ඇති වෙනවා නම් මෙන්න මේ தത്വයට තමයි සුඛ වේදනා කියලා කිව්වේ. අපි සාමාන්‍ය විදිහට යමක් ග්‍රහණය කරගන්නකොටත් වේදනාව පහළ වෙනවා. අපි මධ්‍යස්තව යම්කිසි අරමුණක් ගත්තොත් අපි අරමුණට තදබල ආශාවකුත් නැහැ, තදබල විරෝධතාවයකුත් නැහැ. මෙදහත් සිටින් යම්කිසි රූපයක් දැස බලනවා. හිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නිකන් ඇහැට රූපේ වැටුණා, ඉලක්ක වුණා, රූපේ වැළුවා. හැබැයි මගේ සිතේ කිසිම වෙනස්කමක් ඇති වුණේ නැහැ. හිත චංචල වුණේ නැහැ. සිතට යම්කිසි ආවේග තත්ත්වයක් එලෙන ගතියක් හෝ ගැටෙන ගතියක් ආවේ නැහැ. එහෙන් බලලා මට ඉවසා දරාගෙන ඉන්නට පුළුවන් වුණා. අන්න එහෙමනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔබේ මනස සකස් කරගන්න. කොහොමද? උපේක්ෂා සහගතව අරමුණු දෙසට යොමු වෙන ආකාරය. ඇහැට කොයිතරම් රූප වුණත් ඒ රූපවලට ඇලෙන්න යන්න එපා, ගැටෙන්න යන්න එපා, අනවශ්‍ය ආකාරයට රූපයට ඇලෙන්න එපා, ආසා කරන්න එපා, බදා ගන්න යන්නට එපා. එහෙන් බැලුවට කමක් නැහැ. බලලා ඒක වින්දනය කළාට කමක් නැහැ. හැබැයි සුඛ සහගත වින්දනයක් බවට පත් කරගෙන ඒක කෑදරකමක් බවට පත් කරගෙන පෙරේතකමක් බවට පත් කරගෙන නැවත නැවතත් ඒකට ඇබ්බැහි වෙමින් යොමු වෙමින් ඒ අරමුණු වලට ඇබ්බැහි වෙන්නට එපා කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ ඉඩකඩ ලබා දෙනවා ඇහැ පරිහරණය කරන්න, එහෙන් බලන්න, බලලා යම් කිසි දෙයක් නරඹන්නට බුදුරජාණන් වහන්සේ ඉඩ දෙනවා අපිට. හැබැයි ඒක නරඹලා අනේ හරි ලස්සනයි, මං හරි සතුටක් ලැබුවා, මට හරි තෘප්තියක් දැනුණා. මං ඒකට කැමති මට කෑදරකමක් ඇති වුණා ඒකට මං පෙරේතකමක් ඇති කරගත්තා කියලා මෙන්න මේ මානසික தත්ත්වය ඇති කරගන්නට එපා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එහෙනම් තේරුම් ගන්න බණ අහනකොට මේ සුඛ වේදනා කියන වචනේ අපිට අහන්න ලැබෙනවා. සුඛ වේදනා වැතුනොත් ඒ தත්ත්වය අහිත කරයි. අපිට ඇතිවෙච්ච මානසික ස්වභාවයේ දුක්සහගතයි වේදනා සහගතයි අපිව සතර අපායට අරගෙන යනවා. නිවනෙන් අපිව ඈත් කරනවා මේ සුඛ වේදනා. ඒසා පෙරේතකමක්, කෑදරකමක්, පදබල ඇල්මක් ඇති කරගන්න එපා. මෙදහත් ආකාරයට අරමුණු රස විඳින්න. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බණහන ස්වාමීන් වහන්සේලාට ඇස හසුරුවා ගැනීම පිළිබඳව. කන හසුරුවා ගැනීම පිළිබඳව. ඊළඟට වැඩිමනත් විස්තර ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි යම් කිසි කෙනෙකුට ඇස කන පාලනය කරගන්නට අවශ්‍ය නම් ඒකට තියෙනවා බුදුදහමෙන් එක්තරා උපක්‍රමයක් මේ ඉන්ද්‍රිය හසුරුවාගෙන යහපත් ආකාරයට ඉන්ද්‍රිය ආරක්ෂා කරගෙන ඉන්ද්‍රිය හරහා කෙලෙස් ඇති වෙන ආකාරයට තණ්හාව පැන නොනගින ආකාරයට කොහොමද ඉන්ද්‍රිය පාලනය කරන්නේ? ඒකට තමයි බුදුදහමේ සීලය නෙමෙති උපක්‍රමය. බලන්න අපි සීලයක පිහිටියහම අපි අටසිල් සමාදන් වෙනවා පොහේ දවසේ දසසිල් සමාදන් වෙනවා මේ වගේ මේ උපෝසත සීලයක් ආරක්ෂා කරන දවසේදී අපේ ඇහැ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ සීලයේදී බුදුරජාණන් වහන්සේ අපේ ඇහැ ආරක්ෂා කරලා දෙනවා අර ඉබ්බා Tamanගේ අවයව ටික අර කටු ඇතුළට අරගෙන ආරක්ෂා කරගත්තා වගේ. සීලයක පිහිටියහම බලන්න අපි අටසිල් සමාදන් වෙන දවසේදී මේ ඇහැ පාලනය කරගන්නට විශේෂ සිල්පදයක් ආරක්ෂා කරගන්නවා. ඇහැට සම්බන්ධව ඇහැට පේන රූප නාට්‍ය ගීත වාදිත නැතුන් ඇහැට පේනවා විසූක දර්ශන විහිළු දර්ශන ඇහැට පේනවා. ඒව ඇහෙන් දැක්කහමනේ අපිට පෙරේතකමක්, කෑදරකමක් ආසාවක් ඇති වෙන්නේ. ඒ වගේ ඒවා මං ඇහෙන් බලන්නේ නැහැ. ඇහැ හසුරවා ගන්නවා, පාලනය කර ගන්නවා කියන ස්ථානය ඇති කරගෙන අපි සීලයක පිළිතනවා. කණෙන් අහනකොට ගීත වාදිත ගීතයක් ඇහෙනවා නම් වාදනයක් ඇහෙනවා නම් ඔන්න අපිට කෙලෙස් මතුවෙනවා. ඒකට පිය කරනවා ඇලෙනවා සුඛ වේදනාවක් ඇති වෙනවා. එහෙම නොවන දෙයක් ඇහුවා කියලා අපිට පාඩුවක් වෙන්නේ නැහැ. හිත දූෂිත වෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට ඇසකන පාලනය කරන නාසයටත් දෙනවා සිල්පද ටිකක්. මාලා ගන්ධ විලේපන මල් ගන්ධ විලවුන් දරනවා නම් ඒවා පාවිච්චි කරනකොට තමයි නාසයේ සුවඳ ඇතුළු වෙන්නේ. ඒ වගේ සුවඳක් ඇතුළු වුණාම තමයි කෑදරකමක්, පෙරේතකමක්, තණ්හාවක් අපතුල පහළ වෙන්නේ. ඊළඟට බලන්න කයට උච්චාසයන, මහාසයන, උස්සාසන මේ ධර්මයේ උස්සාසන කියලා කියන්නේ සැපයෙන් වැඩි වුණු ආසන, සුඛෝපභෝගී ආසන. නැත්තම් අඟල් ගන්න, අඩි ගන්න උසෝනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ආසනයක වාඩි වුණාම සාමාන්‍ය මට්ටමට වඩා සුඛෝපභෝගී බවක් එතන තියෙනවා නම් සැපයක් සැපයක් අපිට දැනෙනවා නම් අන්න එතකොට අපිට කෙලෙස් ඇති වෙනවා. මහා සයන කියලා කියන්නේ වටිනාකමින් වැඩි වරන් රිදී මුතුමැණික් ආදියෙන් හැදවැඩ දාලා පලංකාර කරලා වටිනාකමින් වැඩි වෙච්ච යම්කිසි ගෘහෝපකරණයක් අපි පාවිච්චි කරනවා නම් මෙන්න අපිට ඒකට ආසාව ඇති වෙනවා. උච්චාසයන මහාසයන කියන මේ දෙක ඒ නිසා මේ කයට දැනෙන ස්පර්ශය හසුරවන්නට බුදුරජාණන් වහන්සේ ක්‍රමවේදී අපිට හඳුන්වලා දුන්නා. මේ විදිහට අපි ඇස පාලනය කරනවා නම් කන පාලනය කරනවා නම් නාසයේ දෙන ගඳ සුවඳ වල පාලනයක් ඇති කර ගන්නවා නම් ඊළඟට දිව පාලනය කරද්දී දිවට රස දැනෙන ආහාර අනුභව කරද්දී එනිසා අපි දවසට කීප වතාවක් 10 15 වතාවක් ආහාර අනුභව කරනවා නම් ඒ ආහාර ගන්න ගන්න වෙලාවක් පාසා දිවට රස දැනිලා ඒකට ආසාවක් කෑදරකමක් ඇති වෙනවා. ඒ නිසා අර උපෝසත සීලය රකින්න දවසට පොහොව දවසට බුදුරජාණන් වහන්සේ අපිට නියම කරනවා විකාල භෝජනා වේරමණී විකාලේ ආහාර ගන්නට එපා. කුසගින්නක් තියෙනවනම් බඩගින්නක් දැනෙනවනම් ඒ බඩගින්න නිවා ගන්නට විතරයි ආහාරය අවශ්‍ය කරන්නේ. ඒ නිසා දිව පිනවන්නට රසවත් ආහාර අනුභව කරලා ඒකෙන් තෘප්තියක් ලබන්නට නෙමෙයි ආහාර අනුභව කළ යුත්තේ. නිසා ඒකටත් බුදුරජාණන් වහන්සේ නියමයක් කළා දිව පාලනය කරගන්න. මෙන්න මේ විදිහට සීලයක පිහිටලා සිල්වත් බවට පත් වුණොත් එහෙම ඒ සීලය තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා ඇස කන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය ටික පාලනය කරගෙන අර ඉබ්බා කලා වගේ Tamanගේ ඉන්ද්‍රිය සංවරය කර ගැනීම තුලින් ජීවිතය ආරක්ෂා කරගන්නේ මායයට අසුන වී රැකගන්න. අපිටත් මේ විදිහට සීලයක පිළිතලා සිල්වත් බව ඇති කරගෙන කිසියම් සීලයක් ආරක්ෂා කරමින් අපේ ඉන්ද්‍රිය ටික සංවර කරගන්නට අවශ්‍යයි මේ ඉන්ද්‍රිය සංවරය සිද්ධ වුණොත් ඒ තුලින් අප තුළ පහළ වෙන තණ්හාව අපිට හසුරුව ගන්නට පාලනය කර ගන්නට පුළුවන්කම ලැබෙනවා මේ වැඩපිළිවෙලට බුදුරජාණන් වහන්සේ නම් කළේ සීලය කියලා සීල ප්‍රතිපදාව. මේ නිවනට ගමන් කරන ප්‍රතිපදා මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර තමයි සීලය. මේ තුලින් අපිට පුළුවන් අර ඉබ්බා වගේ කටයුතු කරලා ඉන්ද්‍රිය සංවරය කරගෙන ඒ තුලින් තණ්හාව අඩු කරගන්න පාලනය කරගන්න තණ්හාව අඩු කර ගැනීමෙන් කෙමෙන් කෙමෙන් නිවන කරා ගමන් කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දෙවෙනි වැඩපිළිවෙල. ඒ තමයි සමාධිය. සමාධිය කියලා කියන්නේ එක්තරා මානසික දියුණුවක් ඇති කර ගැනීම. අපි S2 පරිහරණය කරන වටපිට බලනවා. කන් දෙකෙන් අවට පරිසරයේ ශබ්ද අහනවා. හැබැයි අපිට මේව නවත්තන්නට බැරිද? ඇහැ සම්පූර්ණයෙන් ආවරණය කරගෙන වහගෙන බලන්නේ නැතුව ඉන්න කන සංවර කරගෙන ශ්‍රවණය කරන එක නවත්තන්න. නාසයෙන් ආග්‍රහණය කරන එක නවත්තන්න. දිවෙන් රස විඳින එක නවත්තන්න. කයට ස්පර්ශ ලැබෙන එක නවත්තන්න. මේ ඉන්ද්‍රිය පහම නතර කරලා අක්‍රීය කරලා අපිට පුළුවන් එක්තරා ආකාරයක සංයමයක් ඇති කරගන්න. ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ මන ඉන්ද්‍රිය පමණයි. එස කනනාසය දිවකය කියන ඉන්ද්‍රිය ටික ඔක්කොම නිහඬ කරගත්ත, සංසුන් කරගත්ත, තැන්පත් කරගත්තා. මන ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. මේ මන ඉන්ද්‍රියට අරමුණු කරගන්නවා හොඳ යහපත් භාවනා අරමුණක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමත භාවනා අරමුණක් අරගෙන ඒ භාවනා අරමුණේ හිත තැන්පත් කරනවා. අර ඉන්ද්‍රිය ටික ඔක්කොම නිහඬයි, නිසලයි, තැන්පත් භාවනා කරද්දී ස්කන්ධ ආසාදී ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙන්න මේ දෙවෙනි පියවරට අපි ගිහිල්ලා භාවනාවක් වඩලා සමාධිගත තත්ත්වයට අපිපත් වෙනවා අර ඇති වෙන කෙලෙසුන් තවදුරටත් හසුරුව ගන්නට පාලනය කර ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. සීලය තුලින් ඉන්ද්‍රිය ටික দমনය කළා. ඉන්ද්‍රිය ඔස්සේ ඇති වෙන තණ්හාව හසුරුව ගන්න පාලනය කර ගන්න අඩු කර ගන්න පුළුවන් වුණා. ඊළඟට අපි භාවනාවක් ආරම්භ කළා සමත භාවනාවක්. කිසියම් යහපත් භාවනා කර්මස්ථානයකට පමණක් හිත යොමු කළා. ඒ අරමුණ පමණයි තියෙන්නේ හිතේ භවනා අරමුණ පමණයි. අනිකුත් අරමුණු සියල්ලක් ඉවත් කළා. ඇස් කන් ආසාදී හොඳටම සංවර වෙලා පාලනය වෙලා මේ අවස්ථාවට කියන්නේ සමාධි. මේ සමාධිය හොඳටම දියුණු කරගත්තාම මා මුලින් සඳහන් කළ අපේ සිතේ හටගන්නා චෛතසික කීපයක් පිළිබඳව පස්ස වේදනා සංඥා චේතනා ඒ චෛතසික අතර සවිශේෂී චෛතසික කීපයක් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා ඒ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන চৈতසික. අපි භාවනා කරලා එක අරමුණක හොඳට හිත තැන්පත් කරගත්තොත් එහෙම මේ চৈতසික ටික හොඳට ක්‍රියාත්මක වෙනවා. සම්පූර්ණ වශයෙන් ඒවත් ක්‍රියාත්මක වෙන අවස්ථාවට කියනවා සමාධිය කියලා. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ চৈতසික සියල්ලක්ම භාවනා කරන යෝගාවචරයාගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් විශේෂ වචනයක් බුදුරජාණන් වහන්සේ එතනට පනවනවා. ඒ තමයි ප්‍රථම ධානය. තවදුරටත් ඉදිරියට භාවනා කරගෙන යනකොට අර විතක්ක චෛතසිකයේ නතර වෙලා විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ චෛතසික පමණක් ක්‍රියාත්මක වෙන මට්ටමට අපි දියුණුවක් ඇති කරගන්නවා. මේ දෙවෙනි අවස්ථාවේ ඇති වෙන මානසික දියුණුව බුදුරජාණන් වහන්සේ ද්විතීයි ධානය කියලා නම් කරන්නේ. මේ විදිහට ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන ආදී වශයෙන් අපිට පුළුවන් අපේ මනස ධාන මට්ටම දක්වා දියුණු කරගන්න. මේ අවස්ථාවේදී මේ කෙලෙසුන් බොහෝ දුරට හිතෙන්නේ නැත් වෙලා. කෙලෙස් ඇති වෙන්නේ නැහැ, නිපද වෙන්නේ නැහැ. තණ්හාව පහළ වෙන්නේ නැහැ, තණ්හාව නතර වෙලා. ඒ නිසා සමාධිගතව යම්කිසි කාලයක් අපි ගත කරනවා නම් ඒ සමාධියෙන් ගත කරන මුළු කාල සීමාව පුරාම අර ඉබ්බා වගේ ආරක්ෂිත තත්ත්වයකටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නිහඬයි. තණ්හාව ඇති වෙන්නේ නැහැ නතර වෙලා. මේ අවස්ථාවට තමයි බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ දෙවෙනි අවස්ථාව කියලා නම් කරන්නේ. කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන් තදංග ප්‍රහාණය කියලා එක අවස්ථාවක් తాවකාලිකව අර ඇස්කන් ඉන්ද්‍රිය පාලනය කරගත් වෙලාවේ සීලය තුලින් සිද්ධ වෙන්නේ තදංග ප්‍රහාණය. භාවනා කරලා සිත ඒකාග්‍ර කරගෙන සමාධිගත තත්ත්වයට આવොත් අර ප්‍රථම ධාන ආදීටපත් උනා. ඒ අවස්ථාවේදී දෙවෙනි ක්‍රමයට කෙලිසුන් පාලනය වෙලා විස්කම්මන ප්‍රහාණය කියලා බුදුරජාණන් වහන්සේ අවස්ථාව නම් කරන්නේ. මේක ඊටාම සුවබර අවස්ථාවක්. සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුටත් මේ தත්ත්වයට Tamanගේ මනස සකස් කරගන්නට පුළුවන් භාවනාවක් පුරුදු කරගෙන මනාව දියුණු කරගත්තොත්. ඉන්සා බෞද්ධයන් හැටියට අපි ඒ සඳහා ඉදිරිපත් වෙන්නට ඕනේ භාවනා කරලා චිත්ත සමාධිය ඇති කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක් පෙන්වනවා. දැන් එක්තරා දුරකට කෙලස් පාලනය වෙලා සීලයෙන් තදංග ප්‍රහාණය සිද්ධ වුණා. භාවනාවෙන් සමාධිය ඇති වෙලා විස්කම්මන ප්‍රහාණය සිද්ධ වුණා. ඊළඟ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන අවසාන කෙලස් දුරු වීම. සමුත්තේද ප්‍රහාණය කෙලෙස් එකක්වත් ඉතුරු නොවි මේ මා සඳහන් කළ තණ්හාවේ එක කොටසක්වත් ඉතිරි නොවි සම්පූර්ණයෙන්ම තණ්හාව ප්‍රහාණය වෙන අවස්ථාව. ඒ අවස්ථාවේදී තමයි අපිට මාර්ගඵල ලැබෙන්නේ සෝවාන් ආදී තත්ත්වයන්ටපත් වෙන්නේ. අපේ సంతානියේ පවතින කෙලෙසුන්ගෙන් 108 වැදෑරුම් තණ්හාව ආදී මේ කෙලෙස් ප්‍රභේදයන්ගෙන් හතරෙන් එකක් 25ක් වගේ ප්‍රමාණයක් අපිට දුරු කරගන්නට පුළුවන්කම ලැබුණාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී සංයෝජනයන් ප්‍රහාණය වෙනවා. මේ වෙලාවට තමයි සෝවාන් කියන தත්ත්වයට අපිපත් වෙන්නේ. සෝවාන් මාර්ගඥානේ පලඥානේ. එතනින් ආරම්භ කළ කෙමෙන් කෙමෙන් අපිට මේ ගමන් මාගේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙනවා. සෝවාන් වුණ කෙනා ඒ භාවනා මාර්ගයේ තවදුරටත් ගමන් කරනවා නම් සකදාගාමි කියන මානසික தත්ත්වයේ ඇති වෙනවා. අරිට වඩා දියුණු මානසික தත්ත්වයක්. තවදුරටත් භාවනා කරගෙන තණ්හාව කිමින් කිමින් ප්‍රහාණය කරගෙන යනකොට අනාගාමි තත්ත්වයටපත් වෙලා අවසානයේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරමින් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබේ. මේ සඳහා විශේෂ වැඩපිළිවෙලක් තිබෙනවා. අපිට මේ මාර්ගඵල පිළිවෙලේ ආරම්භක ස්ථානයේට ආරම්භයට යන්න අවශ්‍ය නම් සෝවාන් වෙන්නට අවශ්‍ය නම් සෝවාන් වීම සඳහා තිබෙන විශේෂ ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඕනේ. සෝවාන් වෙන්නට නම් අපේ సంతානයේ තිබෙන මේ කෙලෙස් අතර මානසිකයේ දුර්වලකම් අතර සක්කාය දිට්ඨිය කියන මේ ක්ලේශය ප්‍රහාණය කරන්න ඕනේ. වැරදි දැක්මක්, තමා පිළිබඳව මේ තියෙන වැරදි දැක්මක්. මේ ඉන්නේ මම, මේ මගේ ඇස, මේ මගේ කන, මේ විදිහට මේ මම මගේ කියන අදහස අපිට ඇති වෙනවා. ඒ අදහස නිසා බලන්න දැන් මේ දහම් ශ්‍රවණී කරන වෙලාවේදී ඔබෙන් කවුරුන් හෝ කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ මොකද කරන්නේ කියලා මම බණ අහනවා කියලා ඔබ කියන්නේ. මම කියලා කෙනෙක් ගැන ඔබට මතක් වෙනවා. මමයි බණ අහන්නේ. හැබැයි හොඳට නෝන යොමු කරලා බැලුවොත් මේ බණ ඇසීමේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ ඔබේ ශරීරයේ කොයි කොටසද? මමයි කියලා කිව්වහම මේ බඹයක් පමණ ශරීරයමයි තියෙනවනේ. මේ ආසනීය වාඩිලා ඉන්න ඔබේ හිස මුදුනේ සිට පාදාන්තය දක්වා මුළු මහත් ශරීරේ. ඒකටනේ මම මම කියලා කියන්නේ. හැබැයි ඔබ දැන් කිව්වේ මම බනහනවා කියලා. මම බනහනවා කියලා කියපු කෙනා ඒ මමයේ කියලා මාත්‍රිකා කලේ උද්දෘත කලේ මොකක්ද? අරමුණු කලේ මොකක්ද? Tamanගේ කන බන ඇසීමට සම්බන්ධ වෙන කන පමණයි. ඔබට මේ ශබ්දය ඔබේ කන් සිදුරට ගියාම ඔබට සෝත විඥානියක් ඇති වෙනවා, සෝත සංපස්සයක් ඇති වෙනවා, සෝත සංපස්සජ වේදනාවක් ඇති වෙනවා. මෙන්න මේ කාරණා ටික ක්‍රියාත්මක වෙනකොට තමයි ඔබට සවන් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ කල්පනා කළා මමයි මේ අහන්නේ මමයි සවන් දෙන්නේ කියලා. හොඳට නෝන යොමු කරලා විදර්ශනා නෝනින් ඔබ හොඳට කල්පනා කරලා බැලුවොත් මේ ඇසීමේ කටයුත්තට මොනවද සම්බන්ධ වුනේ? ඔබේ කන පමණයිනේ. ඔබේ කන කියන්නේත් මොකක්ද? කන කියන්නේ ඔබ නෙමෙයිනේ. කන හැදිලා තියෙන්නේ ධාතු මාත්‍ර වලින්නේ පරමාණු වල එකතුවක්නේ කන. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ටිකනේ කන තුල තිබෙන්නේ. ඒ කනට මේ ශබ්දය ඇහෙනකොට ශබ්දය කියන්නේත් මොකක්ද? ශබ්ද මාත්‍රයක් ධාතු මාත්‍රයක්. බුදුරජාණන් වහන්සේ ශබ්දයක් රූපයක් හැටියට නම් කළේ ශබ්ද රූපේ කියලා. ඒ තුලත් පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා. ඒ පඨවි ආපෝ තේජෝ ආයෝ තියෙන තැනකින් තමයි ශබ්දය නිර්මාණය වුණේ විකාශනය වුණේ එළියට ආවේ. එහෙමනම් ශබ්දය කියන්නේ රූපයක් කන කියන්නේ රූපයක්. ඊළඟට බලන්න මේ ශබ්දයයි කනයි දෙක එකතු වුනහම ඔබ තුල පහළ වුණා සෝත විඥානීය කියන විශේෂ ක්‍රියාකාරකම්. ඒක මානසික ක්‍රියාවක්. ඒ සෝත විඥානීය ඇති වෙනකොට මොකද වුනේ? සෝත සම්පස්සයක් ඇති වුණා මේ ශබ්දය කනෙහි ස්පර්ශ වුණා සෝත ප්‍රසාද රූපේ. ඊළඟට මොකක්ද වුනේ? ඒ තුලින් ඔබට වින්දනයක් ඇති වුණා වේදනාවක්. සෝත සංපස්සජ වේදනාවක්. ඒකම ඔබ අඳුරගත්ත ශබ්දයේ ශබ්ද සංඥාවක් ඇති වුණා. ඊළඟට ඒකම ඔබට චේතනාවක් ඇති වුණා මේ ශබ්දය මං අහන්නට ඕන ශ්‍රවණය කරන්නට ඕනෑ කියලා. ඒ චේතනාව ඇති වුණු නිසා තමයි ශබ්දේ ශ්‍රවණය කළේ. චේතනාව කියලා කියන්නේ සංකාරේ. එහෙමනම් බලන්න මේ අහන වෙලාවේ මම බණ අහනවා කියලා ඔබ ප්‍රකාශ කළාට ඔබ හිතාගෙන හිටියට මේ බණ අහන වෙලාවේ මොනවද ක්‍රියාත්මක වෙන්නේ එක පැත්තකින් රූපයක් ඒ රූපය නිසා විඥානයක් ඒ එක්කම සංඥාවක් ඒකම සංකාරයක් ඒකම විඥානයක් අවසානයේ මේ කාරණා ටික ඔක්කොම නෝනින් එකතු කරලා බැලුවොත් මම බණ අහනවා කියලා කිව්වොත් වැරදි බණ අහන වෙලාවේ මොකක්ද උනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ක්‍රියාකාරකම් ටික ක්‍රියාත්මක වුණා ඒ සියල්ලක් හඳුන්වන්නට ඒ බුදුරජාණන් වහන්සේ විශේෂ නමක් භාවිතා කළා. ඒ තමයි පංච උපාදානස්කන්ධය. එහෙනම් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේදී දේශනා කළ වදාළ දේශනාවන්ට අනුව හිතලා බැලුවොත් පරමාර්ථ වශයෙන් හිතලා බැලුවොත් මේ බණ අහනවාය කියලා හිතාගෙන හිටියට බණ අහන වෙලාවෙ සිද්ධ වුනේ මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකක් මේ අවකාශය තුල ක්‍රියාත්මක වෙච්ච එක. එතන මමෙක් හිටියේ නෑ, පුද්ගලයෙක් හිටියේ නෑ, සත්‍යයක් හිටියේ නෑ. ක්‍රියාකාරකම් ටිකක් පමණයි. ඒ ක්‍රියාකාරකම් ටික ක්‍රියාත්මක වුණා බණහන වෙලාවේ. මෙන්න මේ කාරණාව හොඳට තේරුම් ගන්න කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ. බණ ඇසීමෙන් නෙමෙයි ඒ සඳහා තියෙන විශේෂ ක්‍රියාකාරකම. විශේෂ අධ්‍යයනයක පරිේෂණයක අපි යෙදෙන්නට ඕනේ. මේ මා සඳහන් කළ කරුණ ඔබට සමහරට තේරෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් මෙතන ක්‍රියාත්මක වුණා කියන්නේ. ඒක දකින්නට විශේෂ ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ ලෝකයට දායාද කළා. ඒ විශේෂයෙන් දකින ක්‍රමවේදයට කියන්නේ විදර්ශනාව. එහෙනම් ඔබ විදර්ශනා භාවනා කළොත් විදර්ශනා වැඩුවොත් විදර්ශනා භාවනා අභ්‍යාසයෙහි නිරත වුණොත් ඔබට පුළුවන් වෙයි මේ මා ශ්‍රවණය කරන වෙලාවේ ඇත්තටම මම ශ්‍රවණය කළා නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ක්‍රියාත්මක වුණා පමණයි කියලා. ඉදාට තමයි ඔබට පංච උපාදානස්කන්ධය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි මේ උපාදානස්කන්ධය බණ අහන වෙලාවෙම එක්තරා තත්ත්වයකටපත් වෙනවා. බණ අහමින් ඉන්න වෙලාවෙම බණ අහන්නේ මේ උපාදානස්කන්ධ ටික ක්‍රියාත්මක වෙලා ඒ උපාදානස්කන්ධ ටික මේ මොහොතේම කෙමෙන් කෙමෙන් අඩු වැඩි වෙනවා වෙනස් වෙනවා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා බණ අහන වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයක්. හැබැයි මේ පංච උපාදානස්කන්ධේ වෙනස් වෙනවා අනිත්‍යයි. ඒක එක වෙලාවකදී මේ shabdයේ හටගන්නවා අඩු වැඩි වෙනවා ඊට පස්සේ නැති වෙනවා. ඒ නිසා හටගන්නවා කියන්නේ ජාති, වෙනස් වෙනවා කියන්නේ ජරා, නැති වෙනවා කියන්නේ මරණ. මේ වෙලාවේ ජාති ජරා මරණ තුන ක්‍රියාත්මක වෙනවා. ජාති ජරා මරණ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ දුකට. එහෙනම් ඔබ මේ විදිහට නුවණින් බලන්නට හුරු වුණොත් පුරුදු වුණොත් විදර්ශනා භාවනා කරමින් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඔබ තුල ක්‍රියාත්මක වෙන පංච උපාදානස්කන්ධය මොහොතක් පාසා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. මෙන්න මේ අවබෝධය යම් කිසි දවසකදී ඔබට ලැබුණොත් තමයි ඔබ වෙත තිබෙන අර මානසික දුර්වලකම ඔබේ సంతానගතව තිබෙන ඒ මානසික රෝගය සක්කාය දිට්ඨි නමින් හඳුන්වන්නේ ඒ මානසික දුර්වලකම ඔබෙන් ඈත් වෙලා යන. ඒ සක්කාය දිට්ඨිය දුර වෙනවත් එක්කම සෝවාන් මාර්ගඥානීටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර ඉබ්බාගේ උපමාව අරගෙන ඒ දහම් ශ්‍රවණේ කළ ස්වාමීන් වහන්සේලාට ඉතා වැදගත් පාඩමක් උගන්වන. ඉබ්බා අඳු හතරේ අඳු පහ රැකගත්තා රැකගෙන ජීවිතය ආරක්ෂා කරගත්තා තවත් කාලයක් මේ ලෝකේ ජීවත් වුණා. ඒ වගේ ඔබත් ඔබ ඉන්ද්‍රිය ටික ආරක්ෂා කරගන්න සීලය තුලින් සිල්වත් වෙන්න. ඇහැ අත්පාලනය කරගන්න, සංවර කරගන්න, හසුරුව ගන්න. කනය, නාසය, දිව, කය කියන ඉන්ද්‍රිය පහ හොඳට හසුරුව ගන්න. ඒ සීලය ඊළඟට ඔබේ මනස සකස් කරන්න, පාලනය කරන්න ඒ සමාධිය හොඳ අරමුණක් ඔස්සේ භාවනා කරලා සමාධිගත තත්ත්වයටපත් වෙන්න. ආර්ය මාර්ගයේ පළමු පියවර සීලය දෙවන පියවර සමාධිය ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නන ප්‍රඥාව විදර්ශනා නුවණ ඇති කරගන්න විදර්ශනා නුවණින් දකින්න තමාව තමාව කොටස් කරගන්න මේ ඉන්නේ මම නෙමෙයි මේ තියෙන්නේ මගේ ඇස කන නාසය දිව කය නෙමෙයි මෙතන තියෙන රූප සමූහයක් ඒකම වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා ටික ක්‍රියාත්මක වෙනවා මේ කායික මානසික අංශ දෙක ක්‍රියාත්මක වෙනකොට පංච උපාදානස්කන්ධයක් මේ පවතින. ඒ පංච උපාදානස්කන්ධයේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තීරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ තුන්වෙනි වැඩපිළිවෙල විදර්ශනා භාවනා. ඒ නිසා මේ කුම්මෝපම සූත්‍රය ඇතුරෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මොකක්ද? ඉස්සර වෙලාම සිල්වත් බව ඇති කරගෙන සීල ප්‍රතිපදාවේ පිහිටන්න. ඊළඟට භාවනාවක් පුරුදු වෙන්න පුහුණු වෙන්න සමාධිගත සිතක් ඇති කරගන්න. සමාධිය ඇති කරගත්තට පස්සේ සමාහිතෝ වික්කවේ යථා භූතං පජානාති. මේ සමාධිය තියෙන කෙනෙකුට පමණයි ඊළඟ පියවර වෙන විදර්ශනාවට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා සමාධිය ඇති කරගෙන විදර්ශනා භාවනා කරන්න. විදර්ශනා භාවනා කළ තමාව තේරුම් ගන්න. තමාව තේරුම් ගත්තොත් තමා තුළින් ලෝකයම දකින්න පුළුවන් වෙනවා. ඉමස්මින් ව්‍යාමමත්තේ කලේබරී ලෝකං ච පඤ්ඤපේ ඒ බඹයක් පමණ ශරීරයේ තීරුම් ගත්තනම් හඳුනගත්තනම් වටහා ගත්තනම් ඒ ඔස්සේ මුළු ලෝකයම වටහා ගන්න පුළුවන් වෙනවා ඒ අවබෝධය ඇති කරගෙන චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමෙන් අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්න ආකාරය මේ ඉබ්බාගේ උපමාව ඔස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඔබ මේ දහම් කරුණු ටික හිතට අරගෙන ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න සීල සමාධි ප්‍රඥා සපුරමින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලබන්නට මේ ශ්‍රවණය කළ දහම් කරුණු සමූහය ඔබට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. අද දවසේ මේ ධර්ම දේශනා මේ පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ජයකොඩි ආරච්චිගේ ශිරාණී ජයකොඩි මහත්මිය සිහිපත් කරමින් එතුමියට පින්පෙත් අනුමෝදන් කර දීමේ අපේක්ෂාව ඇති කරගෙන මුතු එදිරිසිංහ මහත්මයා ඒ වගේම දියණියන් අරුණී අසානී දෙපළ අනිකුත් ඥාති හිතයිසීන් ඒ වගේම දහම් ශ්‍රවණයට සම්බන්ධ වෙන පින්නතුන් හැමදෙනාම රැස් කරගත් ආඋදාාරතර කුසලයේ සිර දිවියන්ට අයිති වේවා නම් සඳහන් කළ මියගේ ඥාතීන් හැමටයි තිබේවා අප හැමට මේ උතුම් කුසල බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමාමහ නිවනින් සැනසෙල ලබන්නටම හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා